ඒ වගේම මේ බස්සාරාමත කට්ට කමසෙයියාකටෝ කතා කරගෙන ඉන්නේ නැත්තෝ කවදාවත් මැරෙයි කියලා හිතන්නේ. මැරෙයි කියලා හිතනවා කල්පනා කරන්න කට්ට සීමාවක් නැහැ. ඒ නිසා එවැනි අත්ංගෙත් මරණය බොහෝමත්ම මේ කලබලකාරී. ඒ වගේම නිද්දාරාමත නිතරම පස්සට දාන මනුස්සෝ නිදිමතට ඉන්න මනුස්සයන්ගෙත් මරණ එනකොට කිසිම සූදානමක් නැහැ. සංසග්ගාරාමත බොහෝ සංසර්ග දකින්න නැතුව බෑ, අහන්න නැතුව බෑ, අරනම් ඕනෙමයි කියාගෙන ඉන්නේ නැත්තඳත් මරණදී මා විශාල වෙනසක් ඇති වෙනවා. පపంచරාමතා කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි වලින් නිශ්චිතව ගත කරන ජීවිතයේදී අනිවාර්යයෙන් මරණයේදී විශාල බයක් ඇති වෙනවා. ඒ නිසා මේ ජීවිතේ සාර්ථකයි කියලා භෞතික වශයෙන් සාර්ථක වෙච්ච ඇත්තට මරණය ඊටාම අසාර්ථක දෙයක්. මේ ජීවිතේ අසාර්ථක වුණත් නිතර මරණය සිහිපත් කරපු එක්කනට මරණය දීච්චර අමාරු නෑ. ඒ නිසා ඒ බටහිර මිනිස්සෙකේ පොතේ ලියනකොට ලියලා තියෙනවා මේ ජීවිතය කියන්නේ ඊටාම සංකීර්ණ සමීකරණයක් නම් උගා කමාරු විසඳිය යුත්තක් නම් ඒක බොරු නෙමෙයි ඇත්තම තමයි. කොච්චර සංකීර්ණ වුණත් ওই සමීකරණේ විසඳුවාට පස්සේ එන උත්තරේ බිඳුවයි. කොයි කෙනාගේත් බිඳුවයි මරණ වෙලාවේදී. මේ ඉන්නකන් තමයි මේ ස්ත්‍රී පුරුෂකම් පැවිදි උපැවිදිකම් සිල්වන්තකම් ගුණවන්තකම් සේරම ඉන්නකම් තමයි. මරණ මොහොතට ගියාට පස්සේ මායාගේ හැන්දේ කිසිම වෙනසක් නැහැ. ලෝකේ ඉන්න එකම එක ප්‍රජාතන්ත්‍රවාදියා මායා විතරයි. කිසිම කිරියට දෙන්නෙකුට විවිධයකට සලකන්නේ. අනික සෑම කෙනාගේම ප්‍රජාතන්ත්‍රවාදී අඩුපාඩුකම් තියෙනවා. කවදා හරි මේ මිනිස්සු අපිට හම්බ වෙනවනේ. ඒක නිසා එnde ඉසලා පොඩ්ඩක් යාලු කරගත්තොත් මේ ආනාපානය කරනකොට ආනාපානය හොඳටම ගෙවෙන වෙලාවල් එන්නේ. ඒක තමයි මේ මායя එන බවට ලකුණ. භාවනා කරන එක පාට ගැසිලා කොහේ හිටියද වෙලාව මතක නැති වෙන්නේ. ඒව තමයි මේ ලකුණු. කවදා හරි මේ පරියංකයේදීම මරණය අත්දකින්න තාක් නිවන නම් ලැබෙන්නේ නැහැ. තව විදර්ශනා ඥාන කියලා කියන්නේ ඒ මරණය වෙනකොට එන හැටියට අනින්ද්‍ය ප්‍රතිපද විඥාන ඒ වගේම අනිදස්සන විඥාන හොඳ සිහියෙන් පරියන්කේ විඳපු දවසේ පහුවෙන්ද තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. නිසා සරුවච්චන්සේ සඳහන් කරන අපිට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වඩන්න ඕනේ නම් කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂාව අතාරින්නයි කියලා. ඒක පුරුදු වෙන්න නම් හොඳට විපස්සනා කරන්න ඕන. විපස්සනා කරනකොට මේ මරණය කෙරෙහි ඇති මේ පුහු බය කොච්චර දුරට දුර වෙනවද කියලා කියනවනම් මායя එන්නේ ඉස්සලා මේක දීලා දාන්න පුළුවන්. ඔය කාල් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මිනිස්සයා තමයි ඔය බටහිර මානසික විද්‍යාව පිළිබඳව පියා විදියට ආරම්භක කවිද සඳහන් වෙනවා. ඊට වැඩි හුඟක් දිනු කෙරුවා ඊට පස්සේ ඊට පොය කාල් ජුන් කියන එයාට පස්සේ ආපු එකනා. එහෙම අවුරුදු 40 දී හැදිලා තියෙන heart attack එකක් ඇවිල්ලිවලා ලෝකයා හිතන විදිහට මැරිලා පස්සේ පණ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි එයාගේ මේ ආධ්‍යාත්මික ජීවිතේ නැත්තම් මේ මානසික විද්‍යාව පිළිබඳ හැරෙන්න හේතුව. ඉතින් අවසාන කාලෙදී මේ සිද්ධිය පිළිබඳ මතක් කරලා තියෙනවා මං මේ හෘදේ වස්තුව වැඩ කරන්නේ නැතුව මැරුණා වගේ හිටපු වෙලාවේදී බුද්ධි විඳපු සැප ගැන ලියන්න මට වචන නැහැ කියලා. ඒ නිසා ලෝකයාගේ පැත්තෙන් ජීවත් වීම පැත්තෙන් බලනකොට නම් මරණය කියන්නේ පණ යන වැඩක් තමයි. මරණය පැත්තෙන් ජීවිතේ දිහා බැලුවොත් නැත්නම් මරණය පැත්තෙන් මේ සිද්ධිය තියා බැලුවොත් මරණ මොහොතේදී හම්බෙන මේ සැපතරන් සැපයක් දන්නවනම් කිසිම එකෙක් ආය ජීවිතේට එන එකක් නැහැ කියලා. ඒක දන්නේ නැති නිසා බය තියෙන්නේ කියලා. ඒ තරම්ම පුදුමාකාර මිහිරියාවක් තියෙනවා මේ මරණ චිත්තක්ෂණේ සතුටින් එළඹ සිටි සියෙන් ගත කරන්න. ඒක ඉතින් මේ ජීවිතයේ ප්‍රමාදයෙන් ඉඳලා කරන්න බෑ. අප්‍රමාදීව මේ ජීවිතේ නිතර මරණය සිහිපත් කර කර සිහිපත් කර කර ඉන්නවනම් අපි නිතර මරණයත් එක්ක ඉන්නවනම් මරණයට සූදානම් වීම නිසා ඒ මරණ චිත්තක්ෂණයේදී අපේ හිත ඉඳුරංගෙන් වෙන් වෙනවා. අනින්ජි ප්‍රතිබද්ධව தත්තර භාවනා නොකලත් යනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අර හොඳට මස් කැලෙන පැණි රඹුටන් වගේ ජීවිතේ ගලවලා යන වෙලාව වෙනකොට මේක දීලා දාන්න ලෑස්ති නම් අපිට පුළුවන් වෙන අය වෙලාවේදී අධික භාවනාගෙන් ලබන මේ හිතේ විඥානයේ විමුක්තියක් අත්විඳින්න ඒක දන්නේ නැතුව විඥානයේ අත්විඳිනොත් පහ ගාලා පණ යනවා මැරලා යනවා. ලෑස්ති වෙලා ගියොත් චරවත්යන් සඳහන් කරනවා සමසීසි රහත් පහ වෙලා පන්න පුළුවන්. ජීවිතයේ ක්ෂයවීමත් මරණය ලැබීමත් කියන දෙකම අත්විඳින්න පුළුවන්. එනිසා විපස්සනා භාවනයේ දුක තමයි ඉස්සරහින් තියෙන්නේ. දුක තමයි අවබෝධ කරලා දෙන්න හදන්නේ. නමුත් මේ කාය ජීවිත নিরপেক্ষව මරණය සිහිපත් කරමින් මේ යනවන විපස්සනාදී හම්බෙන සෑම දුකක්ම එන්න තියෙන විපස්සනා ඥානයක පෙර නිමිත්තක්. ඒක කරන්න බෑ කවදාකවත් පස්සට දාන මනුස්සයෙක්. භාවනා කරන්න බෑ මරණ මොහොතේදී. ලෙඩ වුණාම වයසට ගියා නිසා මරණය ශීපත් කරලා කටයුතු කරන්න තියෙන තරුණ වයසදීම. නමුත් ඒක මේ කාම භෝගියත් ගන්න බෑනේ අනවශ්‍ය කරදරයක් ඔළුවේ දමා ගැනීමක් විදිහටම සරුවචනාංශය අප කෙරේ තියෙන අනුකම්පාවේ උන්වහන්සේ මතක් කරලා තියෙනවා. ඒ මරණය ශීපත් කරන කෙනා පුදුම සජීවී ජීවත් වෙන වෙලාවයි. ඒ මම ওই මෙල්බන් ගිය වෙලාවේදී පසුගිය දවසක මම අවුරුදු 40ක මහත්තයෙක් ඇවිල්ලා මයිත් එක්ක කතා කරා වෙන කෙනෙක් අඳුලා දීලා තව මාස දෙකයි ජීවත් වෙන තියෙන්නේ වේගෙන් වැඩෙන පිළිකාවක් මොලේ. එයා කිව්වා මගේ තාත්තා මැරෙනකොට ස්වාමීන් මට අවුරුදු 4යි මගේ බබටත් දැන් අවුරුදු 4යි මට මාස දෙකයි තියෙන්නේ. ඉතින් මුණ දිහා බලනකොට පේනවා මේ කතා කරන මිනිස්යාගේ දයිවේ. එදාම හවස මැලේසියාවේ මහින්ද හාමුදුරුවෝ ඇවිල්ලා දවසක වැඩසටහනක් කරුවා මාත් ගියා බණහන්ද. අනේ අර මනුස්සයා බනහන් ඇවිල්ලා හිටියේ නෑ. නමුත් මයින් දාමසෝ පුදුම ලස්සන වචනයක් කිව්වා. උන්වහන්සේ මතක් කරා කවදා හරි අපේ ජීවිතේ නැත්නම් අපේ ෆැමිලි ડોක්ටර් ඉන්නේ. එහෙනම් අපේ අපි නිතර පුරුදු දොස්තර මහත්තයා එයා කවදා හරි අපිට කියනකම් මේ මොලේ දද බල වේගෙන් වැඩෙන පිළිකාවක් වෙනකොට මාස දෙකයි ජීවත් වෙන්න කියන දවසේ එනකන් අපි ජීවත් වෙන්න පටන් ගන්න නැහැ කියලා. එදා තමයි ජීවත් වෙන්න පටන් ගන්න. එදා තමයි ස්වභාවික ආහාර හොයන්නේ. එදාට තමයි භාවනාව ඕන වෙන්නේ. එදා තමයි සාර්ථක ව්‍යායාම ඕන වෙන්නේ. අර මාස දෙකේ විතරයි ජීවත් වෙන්නේ එත්තකම් පෙන්කෙල කියලා තමයි ඉන්නේ. ඒ ටික මතක් වෙනකොට මරණානුස්සතිය බුදුහාමුදුර අපිට දුන්නේ කොච්චර වටින දෙයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා හිතන්න නරකයි අපිට මේක හැමදාම මේ විදිහට පෙන්කෙල කියලා ඉන්න පුළුවන් කියලා. නැත්තල් හැමදාම නැහැ. එක දවසයි. ඒ වගේ මේ ජීවිතේ හම් වෙච්ච වෙලාවේදී මේ මරණානුසති භාවනා කිට්ටු කරගත්තේ නැත්නම් අපි අර ක්‍රෝධමාන ඊර්ෂ්‍යා සහිත හැමදාම ජීවත් වෙන පුදුලේ බාටපත් වෙනවා. නමුත් මරණය ශීපත් කර ශීපත් කරන එක කවදාකවත් ඒ වගේ බද්ධ වෛර ඇති කරන්නේත් නැහැ. ඒ මොහොතේ ජීවත් වෙන නිසා මේ විපස්සනා භාවනාවේ ඕක තමයි සතියෙන් ඇති කළ දෙන්නේ. ඒ නිසා බුද්ධානුසති භාවනා කරන සම්පහන්සන කෘත්‍යයත් මෛත්‍රියෙන් භාවනාදී කරන මේ ජීවිතයේ දිහා හොඳ හැකි සංඥාවෙන් බැලීමත් අසුබ සතියේදී කරන විදිහට විනිවිද දකින්න ගතියත් ඒ වගේම මරණානුස්සතිය කරන අප්‍රමාදයට කියන ಗುಣ හතරම සතියෙන් ඇති කළ දෙනවා. සතියත් ඒ වගේම ආරක්ෂක ක්‍රමයක්. ඒසා විපස්සනා කරන කෙනාට මේ හතර ආර චතුරාර්යක භාවනාවෙන් කරන වැඩ සතියෙන් කරලා දෙනවා. නමුත් හැම කෙනාටම එච්චර විපස්සනාවක් වැඩෙන්නේ නැති නිසා ඒත් මේ ඊට මෙහා තියෙන මේ ආයුධ කට්ලේ වෙන බුද්ධානුසති මර මෛත්‍රී අසුබ මරණසති කියන මේ හතර වඩ아가න ඉන්නවනම් අර කලින් කිව්වා වගේ පිරිසක් වැඩ කරනකොට හෝ තමන් භාවනා කරනකොට එන ඒ දුෂ්කරතා මතු කර ගැනීමේ විශාල මේ ආරක්ෂකයක් තියෙනවා ආරක්ෂක බවක් තියෙනවා ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේක අපිට තේරවාදී ඉපදිච්චි උරුමයක් මේක අපි පුරුදු කරගන්න ඕනේ හැමදාම තමන් භාවනා මධ්‍යස්ථානයක ඉන්නවනම් උදේ පාන්දර භාවනා වාඩි වෙන්න ඉස්සලා මේ භාවනාවට විනාඩි 5ක් 10ක් දාන්න එකට විනාඩිය දෙක තුන වාගේ. එහෙම නැත්නම් තමන් දවසකට පැයක් විතර නම් වාඩි වෙන්නේ ඉස්සල්ලාම මලක් පහනක් පූජා කරලා මුල්ම වශයෙන් බුදුගුණ මෙනෙහි කරලා මෛත්‍රියට හිත දාලා සුළු වේලාවක් හෝ මේ අසුභ මරණ අනුසුති කරලා තියෙනවා. නමුත් ඒක නියම ප්‍රෝජනේ එන්නේ මූල කර්මස්ථානයට ගිහිලා මූල කර්මස්ථානේ බාධා පැමිණෙනකොට. එහිදිත් බාධාව අඳුනාගෙන අවශ්‍ය දේට හිත යොදා ගන්න ගුරුවරුගේ අත්දැකීම ඕන වෙනවා. ආන්නේ විදිහට කටයුතු කෙරුවොත් මේ දුක්ඛ ප්‍රතිපදාව දුක අවබෝධ කිරීමේ කටයුත්ත නමුත් විවිධාකාරයේ උපක්‍රම රාශියක් එකතු වීම නිසා හොඳ සෙල්ලක්කාර වැඩක්. එහෙම නැත්නම් විනෝදාංශයක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මේ මාර්ගයෙන් අපි මේ භාවනා තනා වඩා ගන්නට මේක උදව් වෙයි කියන අදහසෙන් තමයි මේ ධර්ම දේශනාව කළේ. ඉතින් මේ කොටසත් තම තමන් කරන මේ භාවනාව වලට මූලධර්ම පැත්තෙන් ආධ්‍යාත්ම අධ්‍යක්ීම් පැත්තෙන් එකතු වේවා. එකතු වෙලා තමන්ට තමන්ගේම ආරක්ෂාවල සලසාගෙන බාධක ජය අරගෙන කටයුතු දිගින් කරගෙන යෑමට මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිළු දිනාටම ආරක්ෂාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.